අනුශාසනාව අද ධර්මානුශාසනා පාර්ථන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කහවේ අබේ ස්වාමින් වහන්සේයි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 යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී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 මෙතෙන්දී භාවනාව පිළිබඳ නොයෙකුත් අදහස් අද සමාජයේ ප්‍රචලිතව තියෙනවා. ඒවා විවේචනය කරන්නවත් ඒවා ගුණ දොස් හොයන්නවත් නෙමෙයි මම මෙතෙන්දී අදහස් කරන්නේ. භාවනාව කියන එකේ තේරුම මොකක්ද කියලා පහදලා දීලා මිනිස්සුන්ට ඒකෙන් ලබා ගන්න පුළුවන් සිත සාන්තිය ගැන පැහැදිලි කිරීමක් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. බොහෝ දෙනෙක් මේ භාවනාව කියන දේ අරගෙන තියෙන්නේ සසරින් එතර වීමට නිවන් සාක්ෂාත් කර ගැනීමට මාර්ගඵල අවබෝධ කර ගැනීමට වැනි අදහස් උදහස් පෙරදිරි කරගෙනයි. ඒක වැරදි අදහස් නෙවෙයි බොහොම උතුම් අදහසක්. නමුත් මෙතෙන්දී තේරුම් ගන්න තියෙන්නේ පෘථග්ජන පුද්ගලයන් හැටියට මේ ලෝකයේ ජීවත් වෙන අපි කොතනින්ද මේක කෙලවර වෙන්නේ කියන එක ගැන හිත හිතා ඉන්නවට වඩා වලට වැදගත් වෙනවා එතෙන්ට යන්න කලින් ඇත්තටම අපි මේ ලෝකේ ජීවත් වොන්න නෙවෙද කියන එක තේරුම් ගැනීම. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නේ 45 අවුරුද්දක් තිස්සේ ඊට සුළු දෙයක් උන්වහන්සේම කෙටියෙන් පැහැදිලි කරලා දුන්න විදිහට දුක දුක කෙලවර කර ගැනීම. නමුත් අපි හුඟ දිනේ මේ පැත්තට හිත යොමු කරන්නේ නැහැ. ඒ බලන කොහෙද මේ දුක උපදින්නේ කියලා. ඉතින් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන පුද්ගලයන් හැටියට අපි දන්නේ මේ ලෝකේ තියෙන දුක, අපි විඳින දුක. ජීවත් වෙන එක බොහොම දුකක්. එදා වේල හම්බ කරගන්න ලංකාවේ ජනතාව විඳින දුක අපි නොදන්නව නෙමෙයි බොහොම අරපතරයි දැන් තියෙන තත්ත්වය. ඒ නිසා දුක කියන එක හැමෝටම තේරෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා දුක් චතුරාර්ය සත්‍ය කියලා දෙද්දී දුක අවබෝධ කරගන්න ඕන කියලා. ඉතින් අපි කෙනෙක්ගෙන් අහුවොත් අත ලංකාව ජීවත් වෙන දුක තේරුම් ගන්න පුළුවන්ද කියලා ඉතින් හැමෝම කියයි ඔව් පුළුවන් කියලා. ඒ කොහෙද අපි නිවන් දැකලාද තියෙන්නේ? මොකද උන්වහන්සේ කිව්වා මේක අවබෝධ කරගත්තොත් ඒක තමයි නිවනට දොරටුව කියලා. නමුත් අපි දුක හොඳට දන්නවා. එතකොට කොහොම අපි කොතනද ඉන්නේ? අන්නේ අනුව අපිට පේනවා උන්වහන්සේ ඔය කියන දුක නෙමෙයි ඔය අපිට දැනෙන දුක. මේක එක්තරා කොටසක් විතරයි. අන්න එතනයි අපිට වැරදුණු තැන. අපි උංගදෙනෙක් හිතාගෙන ඉන්නේ අපිට බොහොම හොඳට දුක දැනෙනවා, දුක තේරෙනවා. විසඳ ගන්නත් අපි දන්නවා. ඒ නිසා අපි බොහොම දුර දුක ගිහිල්ලා කියන එක. නමුත් තේරුම් ගන්න තියෙන්නේ ඊට වඩා ගැඹුරින් යම් දෙයක් අපිට මෙතෙන්දි තේරුම් ගැනීමට අවශ්‍ය කරලා තියෙනවා. මොකක්ද ඒ? උන්වහන්සේ කිව්වේ මේ අපි සිංහලෙන් කියන දුක කියන එක නෙමෙයි. උන්වහන්සේ හැඳින්වුවේ දුක්ඛය කියලා. එලා තියෙන අපිට ඔය දුක්ඛය කියන වචනේ හරියට තේරුම් ගන්න බැරි කම. මොකද අපි සිංහලෙන් ඒකට දුක කියලා කියන නිසා අපිට මේ එදා වේලේ එදිනදා ජීවිතේදී දැනෙන දුක හැටියටයි අපි තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් උන්වහන්සේ කියු දුක්ඛය ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකද උන්වහන්සේ කියලා දෙන විදිහට මේ සැප කියන එකක් දුකක්. නමුත් අපි සාදාකත් එහෙම හිතන්නේ නැහනේ. මේ ජීවත් වෙන අපි සැප කියන එක මොකද්ද දන්නව දුක කියන එක මොකද්ද දන්නව? එනිසා අපි හිතාගෙන ඉන්නේ ඔය හිතන දුකයි දුක අනිත් එක සැප. නමුත් මෙතන බුදුහාඳුරෝ පැහැදිලි කරලා දුන්නේ ඊට වැඩිය වෙනස් ගැඹුරු තේරුමක් තියෙන දෙයක්. මේ දුක කියන්නේ අපි කෙටියෙන් තේරුම් කරලා දුන්නොත් අපේ කාල වේලාව අනුව ඇත්තටම අපි ජීවිතයේදී අපේ ජීවිතය බඳියා බැලුවාම පේනවා අපි ඉන්නේ අසහනේ. මොනතරම් සැප සම්පත් අපි විටින් විට ලැබුණත් සමස්තයක් වශයෙන් ගත්තාම අපිට පේනවා ජීවිතයේ හැම මොහොතකදීම අපිට දැනෙනවා ලොකු අසහනයක්. ඒක කාටවත් නැහැ කියන්න බෑ. දුප්පත් මොසත් තරුණ මහලු උගත් නෝගත් කොයි කාටත් ඒක දැනෙනවා. නමුත් එක එක්කෙනා ඒක ප්‍රකාශ කරන්න එක එක විදිය වුණාට Tamange හිත දන්නවා කොච්චර හම්බ කරත් සෑහීමකටපත් වීමක් නැහැ. කොච්චර ඉහළ රැකියාවක් කරත් සෑහීමකටපත් වීමක් නැහැ. කොච්චර උසස් තැනක සමාජයේ යවසුණත් සෑහීමකටපත් වීමක් නැහැ. ඒ සෑහීමකටපත්ලා තියෙනවා නම් එහෙනම් එයා කියන්න ඕන දැන් ඇති මං වමනා කරන සැපේ හොයාගත්තා. දුකක් දැන් මට නැහැ කියලා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. සල්ලි නැති අය හිතනවා සල්ලි හම්බ කරගත්තොත් තව ටිකක් වැඩියෙන් හම්බ වුණොත් මම දුක තේරුම් ගත්තා දුක මට ඇති කරගන්න පුළුවන් කියලා. පොහොසත් අයත් හිතන්නේ තියෙන තරම මදි තවත් ටිකක් වැඩියෙන් ලැබුණොත් තමයි ඒ අයට සැනසීම ලැබෙන්නේ කියලා. රස්සාවලට ගියත්, ඊතර දොරේ අමුදොර පාලනය කරත් ඔය ඔක්කොගේදීම අපිට දැනෙනවා ලොකු අසහනයක්. මේ අසහනය හැම මොහොතකම හැම වෙලාවකම අපිට දැනෙනවා. නමුත් අපිට ඒ පිළිබඳ හැඟීමක් නැහැ. මොකද හැඟීමක් නැත්තේ අපිට නොයෙකුත් දේවල් තියෙනවා ලෝකේ බල බල දැක දැක ඉන්න. ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ මොකක්ද ඇත්තටම මේ දුක කියන්නේ කියන්නේ. අනේකයි අපි පුරුදු වෙලා දුක විඳින්න. ඒක අපේ ජීවිතේම කොටසක්. මොකද හැම මිනිස්සෙක්ම දුක් විඳිනවා. ඒ නිසා පිටන්නේ අපිට උරුම වුණ දෙයක්. අපි ඒක විඳින්න ඕනේ. ඒක ජීවිතයේ කොටසක් හැටියට බාරගෙන තියෙන නිසා අපි ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපි සැලකිල්ලක් දක්වන්නේ ඒක අමතක කරලා කොහෙන් හරි කීයක් හරි හොයාගෙන සතුටක් සැපතක් විඳින්න. අන්න එතනයි අපි මේ දුක්ඛය කියන එක තේරුම් නොගත්තයි කියලා මම මුලදිම කිව්වේ. මොකද මේ අසහනය ගැනයි බුදුහාමුදුරුවෝ පෙන්눔 කළා දෙන්නේ. ශ්‍රී ලංකාව කොච්චර තිබුණත් කොච්චර නොතිබුණත් ප්‍රශ්නයක් නෑ හැම කෙනෙක්ම හැම මොහොතකම වෙන්නේ මේ අසහනෙන් Taman ජීවත් වෙන බව දන්න. නමුත් ඒක තමාටම තේරුම් කරගන්න විදිහක් නෑ. හොයලා බලන්න විදිහක් නෑ. දන්නේ නෑ. ඉතින් හැමෝම දුක දුකානේ දුක දුක නේද කී කිය ඉන්නවා මිසක් ඇයි ඒ එහෙම අපිට දැනෙන්නේ කියන එකක් ගැන අපි උසා බැලීමක් කරන්නේ බලන්න අපිට ඔය අපි සමාල්ලාට ණයපොත් විදිහේ සල්ලි භාගේ නැති වුණත් අපි සතුට වෙන්න වෙලාවල් වලදී උත්සාහ ගන්නවා. අපේ ඔය පාටි කියන ඒවා තියෙනවනේ. ඉතින් සමහර අය ඉතින් උපන්දින උත්සව, මගුල් ගෙවතුවා, තුලා ඒ වගේ තැන්වලදී අපි හොඳට ඇඳ පැළඳගෙන අපි ලැහැස්ති වෙන්නේ යම් කිසි සැපයක් ලබා ගන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ ඒ වගේ දේවල් වලින් සැනසීමක් සතුටක් ලැබෙන්නේ නැහැ කියන එක. සතුට කියන දෙයක් ලෝකේ තියෙනවා. ඉතින් අපි ඒ වගේ තැන්වලට ගිහිල්ලා සතුටු වෙනකොට ඒකම අපිට කොනකින් තේරෙනවා මේ සතුට හැමතිස්සෙම පවතින්නේ නැහැ. තව ටික වෙලාවකින් මේ ඔක්කොම ඉවරයි. කොතනකට ගියත් අපිට ඒ බව හැඟෙනවා. සතුටේ උපරිම අවස්ථාවක් එනවා. ඉන් එහාට මේ සතුටෙන් එන්න අඩු වෙගෙන යනවා. ඊට පස්සේ අපි බලන්නේ කවද්ද නැවතත් මායම් ඒ වගේ දෙයකට ආයි සම්බන්ධ වෙන්නේ කියන එක. එනිසාර සතුට ලබා ගන්න කරින් අපිට ලොකු සතුටක් දැනෙනවා. නමුත් ඒ සතුට ඉඳගෙන යනකොට අපිට පේනවා ඒක විවරණ බව හැඟෙනකොට ලොකු අසහනයකට මනසපත් වෙනවා. Tamanටම තේරෙනවා දැන් මේක ඉවරයි. එයින් එන්නේ Tamanට දුකක්. අන්න ඒකයි බුදුහාඳුරෝ පෙන්වන්නේ සැපතක් වුණත් ඒක පවතින්නේ නැහැ අනත්ත් ස්වභාවික අනිත්‍ය ස්වභාවය කියන්නේ ඒකයි. ඇති වෙනවා නමුත් ටික වෙනාවක් පවතිනක් දෙන්න තියෙනවා. අපි අන්නේ දේ තේරුම් ගන්න ඕන. නැතුව මේ ලෝකේ සැපක් නැහැ කියන එක නෙමෙයි. සැප තියෙනවා. නමුත් ස්ථිර නැහැ. කොයි වෙලාවෙ නැති වෙනවද දන්නේ. අපිට ඒක අල්ලා ගන්න බෑ. නමුත් අපි මොකද කරන්නේ? සැපක්කාම අපි ඕක අල්ලා ගන්න හදනවා. අපි ඒක තව තවත් හවුරු කර ගන්න හදනවා. අපි ඒක අයින් වෙනවට කැමති නැහැ. ඉතින් බලන්න ඔය විදියෙන් සලකලා බැලුවාම අපිට පේනවා සැපක් වුණත් අපිට ගෙන දෙන්නේ අසහනයක්. මොකද ඒක අල්ලගන්න, තියාගන්න, තද කරගන්න ගියාම අසහනයක් දැනෙන්නේ. දුකක් ගැන ඉතින් කතා කරන්න ඕමනාවක් නැහැ. ආපු වෙලේ ඉඳන් අපි බලන්නේ දුක එලවලා දාන්න, දුක අයින් කරගන්න. සා දුක දැනෙච්ච වෙලේ ඉඳන් අපි ඉන්නේ අසහනෙන් කොයි වෙලාවද මේක නැති වෙන්නේ. ඒ වගේම සමද්දවනහම කොහොමද මම මේක නැති නොකරගෙන ඉන්නේ කියන. ඔන්න විදිහට අපි ලොකු අසහනයකින් ජීවත් වෙන්නේ. අන්න ඒකයි බුදුහාමුදුරෝ දුක්ඛය කියලා කිව්වේ. කොයි වෙලාවක බැලුවත් අපේ හිත සෑහීමකටපත් වෙලා නැහැ. දුක්ඛයෙන් අදහස් කරන්නේ අන්න ඒකයි. මේ මොහොතේ අපිට සෑහීමකටපත් වෙලා ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. අපේ විදිහට හැද ගහිලා නැහැ. අපේ ඉන්නේ අසහනේ. දැන් කල්පනා කරලා බලන්න. මේ අසහනේ නැතුව අපිට ඉන්න බැරිද? මේ අසහනේ ඇති කරගන්නේ නැතුව අපිට ඉන්න බැරිද? මේ සැනසීම කියන එක හොයාගන්න අපිට බැරිද? පුළුවනි. නමුත් අපි ඒ ගැන හිතන්නේ නැහැ. අපි හැමතිස්සෙම බලන්නේ අර සතුට අල්ලගන්න, තියාගන්න, දුකක් ආවම අපි ඒක තල්ලු කරන්න, අයින් කරගන්න. ඒ ඇරෙන්න මේ මොහොතේ Tamanta හැකියාවක් තියනවද? මේ දෙකටම මධ්‍යස්තව ජීවත් වෙන්න පිළිවෙලක් තියනවද කියලා අපි හොයලා බලන්නේ. අන්න ඒ නිසා අපිට මේ භාවනාව කියන එක වැදගත් වෙන්නේ. දැන් ඉතින් අතරටේ භාවනාව කියන එකට නොයෙකුත් අර්ථවල දීලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ මෙතෙන්දි භාවනාව කියන එකෙන් අදහස් කරේ සරල විදිහට කියනවා නම් මේ මනස දියුණු කර ගැනීමක්. නමුත් කවුද මේ විදිහට හිතන්නේ? ඔබදනේ හිතන්නේ මේ භාවනාව කියන්නේ කොහාට හරි ගිහිල්ලා යම් ක්‍රමයකට අනුව කරන දෙයක්. නැතෝ මේ තමන්ගේ ජීවිතයට දිනදා ජීවිතයට සම්බන්ධ දෙයක් නොවන හැටියට. පන්සලකට එහෙම නැත්නම් දේශනා ශාලාවකට හරි කොහාට හරි ගිහිල්ලා කවුරු හරි කියන දෙයක් අහගෙන ක්‍රමයක් ඉගෙනගෙන ඒ අනුව අපි භාවනා කරනවා. ඉතින් අපි නොයෙකුත් භාවනා ක්‍රම ගැන අහලා තියෙනවා. නමුත් ඇත්තටම ඒකට භාවනාව කියන්නේ අපි කියන්නේ ඒ කරන දේ වැරදි දෙයක් කියනවා කියලා. නමුත් තේරුම් අරගෙනද අපි ඔය වගේ දේවල් කරන්නේ? මෙතෙන් කියන්නේ ඒකයි තේරුම් ගන්න ඕන මේ භාවනාව කියන්නේ ওই විදිහට අතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා කරන්නම් වාලි කරන දෙයක් නෙමෙයි. තේරුමක් ඇතුව අපි බලන්න ඕන මොකද්ද උන්වහන්සේ මෙතෙන්දි පෙන්වන්නේ. තම තමන්ගේ මනස දියුණු කර ගැනීම. තම තමන්ගේ මනස දියුණු කර ගන්න අතෙන්ට යන්නත් ඕනේ නැහැ මෙතෙන්ට යන්න ඕනත් නැහැ. ඇයි එහෙම කියන්නේ? අපිට තේරුම් ගන්න මෙතෙන්දි මේ අදහස් කරන්නේ තමන් කරන කියන දේවල් වැරදි කියන එක නෙමෙයි භාවනා කියන එක තේරුම් ගන්න ඕන මොකද්ද කියන එක භාවනාව කරන්න අතෙන්ට යන්නත් ඕනේ නැහැ මෙතෙන්ට යන්නත් ඕනේ නැහැ එහෙනම් කොහාටද යන්න ඕන කොහාටවත් යන්න ඕනේ මේ ඉන්න තැන ඉන්න මේ මොහොතේ අපි භාවනා කරන්නේ හැම මොහොතකම මොකද්ද මේ හැම මොහොත කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න මොහොත. මොකද අපි තේරුම් අරගන්නේ නැහැ මොකද්ද මේ ජීවිතය කියන්නේවත් කියලා. මොන දෙනෙක් මේ ජීවිතය හැටියට තේරුම් අරගෙන තියෙන්නේ අතීතය අනාගතය. අපි කියලා හඳ කවුද කියලා හඳුන්වා ගන්න ඕන ඔය දෙකෙන්. මම කවුද කියලා ඇහුවොත් එක්ක පටන් ගන්නේ කියන්න තමන් කවුද කියලා අනා අතීතයේ වෙච්ච දේවල් අනුව අහවල් ළමයේ අහවල් දෙමව්පියන්ට දාව මෙන්න මේ වගේ කෙනෙක් මම ඉපදලා තියෙන්නේ අහවල් ඉස්කෝලේට ගිහින් මේ වගේ උසස්කම් දැනුවත්කම් මට තියෙනවා මේ වගේ විභාග මට තියෙනවා පාස් කරලා මේ වගේ රස්සාවක් මම කරන්නේ මම විවාහ වෙලා ඉන්නේ අහවල් තැනින් මේ වගේ ළමයි මට ඉන්නේ වගේ තමන්ගේ අතීතය ගැන කියන්න පුළුවන් එහෙමත් නැත්නම් අතීතය කිච්චර වර්ණනා කරන්න දෙයක් නැති අය සමාලාට ඉතින් අනාගතය ගැන පුරසාරම් කියන්න පුළුවන් මගේ බලාපොරොත්තු මේවා මම අහවලා වෙන්න හදන්නේ මට ළඟදී රස්සාවෙන් ඉහළ තැනකට යන්න හම්බෙනවා මට මේ මේ විදිහට පුළුවනි මට කෙවල් දොරවල් මං හදාගෙන යන්නේ ලොකු තාත්තෙකුට මම තෙන්න පුළුවනි මගේ ළමයි මේ විදිහට ඉගෙන ගන්නවා ඔන්න වගේ අපි අනාගතය මත අපේ පෞෂය හඳුන්වා ගන්න ලෑස්ති වෙනවා. මොකක්ද ඇත්තටම ඒකද මේ ජීවිතය කියන්නේ? නැති වුණු යතගිය අතීතයේද Taman කියන්නේ එහෙම නැත්නම් තාම ඉපදුනේ නැති මතු බලාපොරොත්තු තියාගෙන ඉන්න මේ නූපන් අනාගතයේද Taman කියන්නේ බලන්න හොඳට හිතලා දෙකම මනක් කල්පිත ලෝකයක තියෙන දෙයක් අතීතය දැන් ඉවරයි ගිහිල්ලා අනාගතය තාම මෙතෙන්ට ඇවිල්ලා නැහැ නමුත් අපි ජීවත් වෙන්නේ ඔන්න ඔය දෙයක ගැන මෙනෙහි කර කර හිත හිත කල්පනා කර කවුද මේ මොහොත ගැන හිතන්නේ මේ මොහොතේ අපි ජීවත් වෙන්නේ අපිට තියෙන එකම මොහොත මෙච්චරයි දැන් අපි හුස්ම ඉහළට ගන්නවා හුස්ම පල්ලෙහාට හරිනවා ඒ හින්දා තමයි අපි ජීවත් වෙන්නේ ඉතින් අපිට වෙන තැනක් තියනවද මේ මොහොතේ අපි හුස්ම ගත්තේ නැත්නම් කොහෙද අපේ ජීවිතේ තියෙන්නේ? මේක කණෙන් ගත්ත හුස්ම වලද? ඊළඟට ගන්න හුස්ම වලද? මේ නිසා අපිට තේරෙනවා කල්පනා කරලා බැලුවාම අපිට තියෙන එකම තැන මෙතන මේ මොහොත. මේ මොහොතේ අපි ජීවත් වෙන්නේ. මේ මොහොතේ අපි අපේ ජීවිතේ රඳාපවතින්නේ. අපිට කියලා කියන්න තැනකට තියෙන එතන විතරයි. අතීතයේ අත්ත අත්ත අපිට අයිතිවාසිකම් කරන්න අයිතිවාසිකමක් කියන්න බෑ. මගේ හිතේ තියෙනවා මම දන්නවා නමුත් ඒක ආපහු ගන්න පුළුවන්ද? අරගෙන පෙන්වන්න පුළුවන් මෙන්න මගේ අතීතය කියලා. එයාගේ අනාගතය ගැන අපිට යමක් විශ්වාසයක් තියාගන්න පුළුවන්. දෙහෙට මොනවද ඉදින් කවුද දන්නේ? නමුත් අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මෙන්න මේ මෙතන මේ මොහොත. මෙතන මම ඉන්නවා. මෙතන මම සිද්ධ වෙන්නේ දන්නවා. යමක් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් එකම තැන මෙතන. ඊයේ නෙමෙයි. ඊයේ අපි යමක් කරා නමුත් ඒක ඉවරයි දැන්. ඊයට අපිට මුකුත් කරන්න බෑ. හෙට තාම ඇවිල්ලා නැහැ. හෙට වෙනකන් ඉන්න ඕනේ යමක් කරන්න. හෙටට ඕන. නමුත් යමක් කරන්න පුළුවන් එකම තැන මෙතන මේ මොහොත දැන් අන්න ඒකයි අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේ ජීවිතය ගැන සලකා බලන්න. කොහෙද අපේ ජීවිතේ තියෙන්නේ? නමුත් අපි කොහෙද බලාගෙන ඉන්නේ? අපි බලාගෙන ඉන්නේ අතීතය අනාගතය දිහා. මේ මොහොත කාටවත් උමනා නැහැ. මෙතන වෙන්නේ මොකක්ද? කරන්නේ මොකක්ද? කියන්නේ මොකක්ද? හිතන්නේ මොකක්ද කියලා කිසිම හැඟීමක් අපිට ඇත්තේ නැහැ. ඉතින් අපිට කියන්න පුළුවන් ද එහෙමනම් අපි ඇත්තටම ජීවත් වෙනවා කියලා. අපි ඇත්තම මේ ඇත්තටම මේ මොහොතේ ඉඳගෙන මොකද කරන්නේ? ජීවිතය ගැන හිත හිතා ඉන්නවා. නැති වුණු ජීවිතය ගැන අඬා ඉන්නවා. එව නැත්තම් නොලාපු ජීවිතය ගැන පැතුම් පුරපුරා ඉන්නවා. මෙතන නොදැනීම ගෙවිලා යනවා. මොකද අපි එතන ඉඳන් කරන්නේ අන්නේ දෙක. අනාගතයයි අතීතයයි හිත හිත ඉන්න එක. ඒකයි කියන්නේ ජීවිතය කියන්නේ ඒක නෙමෙයි. ජීවිතය කියන්නේ හිතීමක් නෙමෙයි. ජීවත් වෙනවා කියන්නේ හිත හිතයි දීමක් නෙමෙයි. ජීවිතය අවබෝධ කර ගැනීම. Tamanta දැනෙන්න ඕන. බලන්න නැද්ද කියලා. මේ මොහොත ගමන විමසිලවත් බැලුවොත් අපිට දැනෙනවා. මෙතන මම ජීවත් වෙනවා. මෙතන මට යමක් කරන්න පුළුවන්. මෙතන මට යමක් හිතන්න පුළුවන්. මෙතෙන්දී මම මට යමක් කියන්න පුළුවන්. වෙන තැනකදී නෙමෙයි දැන්. දැනුයි මට යමක් කියන්න කරන්න හිතන්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නේ මෙන්න මේ මොහොත. මොකද අපි මේ මොහොතේ කරන දේවල් තමයි අපේ ජීවිතය එක්ක සාර්ථක කරන්නේ එක්ක අසාර්ථක කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න. මේ මොහොතේ අපිට දැනෙනවා යමක්. එක්ක අපි ඉන්නේ සතුටෙන් එක්ක අපි ඉන්නේ අසතුටෙන්. එහෙම නැත්නම් කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ඒක ඊටත් වඩා බරපතල. මොකද මොකද වෙන්නේ කියලාවත් Tamanට හැඟීමක් නැහැ. සමහර කියනවා ඉතින් මේ මොහොතේ මට ගාණක් නැහැ මං ඔහේ ඉන්නවා. එයා හිතනවා ඒක ලොකු දෙයක් කියලා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳ හැඟීමක්වත් නෑ. කවුද මෙතන ඉන්නේ? මොකද්ද තමන්ට දැනෙන්නේ කියලාවත් තමන් දන්නේ නෑ. ඒක ලොකු ප්‍රඥාන්විත දෙයක් නෙමෙයි. තමන්ගේ තියෙන නොදැනුවත්කම පෙන්වුම් කිරීමක් ඒක. නමුත් යන්තම් හරි අපිට ප්‍රඥාවක් තියෙනවා නම් අපිට පේනවා. මේ මොහොතේ අපිට දැනෙන්න ඕන අපි විඳිනදී අපිට ගෙනලා දෙන්නේ සතුටක්ද එහෙම නැත්නම් අසතුටක්ද කියලා. ඇයි එහෙම සතුටක් අසතුටක් අපිට දැනෙන්නේ? අපි එහෙම විමසලා බලුවොත් හේතුව මොකක්ද? මොකද මේ මොහොතේ අපිට දැනෙන දේ තමයි ඵලය කියලා කියන්නේ. අපි විඳින දේ අපිට දැනෙන දේ ඒ ඵලය ලැබෙන්න හේතුවක් තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ උන්වහන්සේගේ ධර්මය හේතුඵල ධර්මයක්. හේතුව සහ ඵලය. ඒතකොට මෙතෙන්දී අපිට යමක් දැනෙනවා නම් හොඳ හෝ නරක යහපත් හෝ යහපත් සතුට හෝ අසතුට ගැන දෙන සාහනය හෝ අසහනය හේතුවක් තියෙනවා. ඉබේ පහළ වෙන විදිහක් නැහැ. නමුත් අපි හිතන්නේ ඒක ඉබේට අපිට ආපු දෙයක් කියලා. මොකද අපි හිතලා බලන්නේ. නමුත් අපිට තේරුම් ගන්න පුළුවනි. දැන් අපිට දැන් සතුටට හෝ අසතුටට හේතුවක් නිසායි මෙතෙන්දි මේ ඵලය අපිට ලැබුණේ. මොකට හිතලා බලන්න මේ මොහොතේ අපිට හිතමු අපේ හිතේ තරහකින් අපේ හිත වේදනාවටපත් වෙලා කියලා. අපි ඉන්නේ බොහොම ආසානේ දුකෙන්. මේ Tamanටම තේරෙනවා මෙතෙන්ට මේ දුක ආවේ මම තහාගත්තු නිසා. Tamanට තියෙන වරද පටවන්න පුළුවන් කවුරුකාර කවුරු හරි වෙච්ච අහවලා මාව තරහා කරා. එහෙම නැත්නම් අහවලා මට බෑන්නා ගැහුවා ඒකයි මම තරහා ගත්තේ කියලා. හේතුවක් තියෙනවා. හරි හෝ වැරදි. නමුත් Tamanට දැනෙනවා දුකක්. හේතුවක් තියෙනවා. ඒ වගේම අපිට දැන් හිතමු අපි මෛත්‍රී සහගතව හිටියා කියලා අපි කවුරුත් කාට හරි උදව්වක් කරන එකක් ගැන හිතුවා කියලා කෙනෙකුට යහපතක් කරන දෙයක්. එහෙම හිතුවත් එහෙම කළා හෝ නොකළා හෝ කමක් නැහැ. අපි ගැන හිතුවත් අපිට දැනෙන ලොකු සතුටක් හිතට. ඒකට දැන් දැනෙන සතුට හේතුනේ ඒකයි. අපේ මනසේ පහළ වුණා ඒ වගේ සිතිවිලි. හොඳ සිතිවිලි. එහෙම නැත්නම් අපි යම් කිසි කෙනෙකුට හොඳ දෙයක් කළා. ඒ නිසා හොයලා බැලුවාම අපිට මේ සුළු උදාහරණ ලිපේනවා. මේ මොහොතේ විඳින දෙයට හේතුවක් තියෙනවා. අපිට ඒක හොයාගන්න පුළුවන්. විමසලා බලනවා නම්. එතකොට දැන් මේ මොහොතේ යමක් අපි විඳිනවා නම් සමහරලාට අපිට තේරුම් ගන්න බෑ කොහොමද මේක වුනේ කියලා. බරපතල දෙයක් නා අපිට පේනවා. හොඳට ඇඟට පස්සට දැනෙන දෙයක් නා. නමුත් සාමාන්‍ය මට්ටමේ දෙයක් නා අපිට දැනෙන්නේ නෑ. මොකද අපේ මනස එච්චර දියුණු නෑ හොයාගන්න ඇයි මේ කියලා. නමුත් කල්පනා කරලා බැලුවොත් පේනවා මේ හේතුඵල ධර්මය ගැන කල්පනා කරාම මේ දැනෙන දුකට හෝ අසහනේ සහනයට හෝ අසහනයට හේතුවක් තියෙනවා. ඇයි මේ හේතු ඇති උනේ? කවුද ඒවට වග කියන්න ඕන? අන්න එතෙන්දි Tamanට දැන් පේනෙන්න ඕන. Tamanගේ ජීවිතයට Taman වග කිය යුතුයි. දැන් මේ මොහොතේ Taman විඳින අසහනයට හෝ සහනයට Taman වග කිය යුතුයි. තමන් උපන්දා ඉඳලා අද දක්වා ජීවත් වුණා. ඒවා ජීවත් වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දැන් මෙතන ඉන්නේ. ඒ නිසා අපි මෙතෙක්කල් කරපු කියපු හිතපු දේවල් වලට අනුව යමක් දැන් මෙතන සිද්ධ වෙනවා. අන්නේ සිදුවන දේවල් වලින් මට දැනෙන සහනය වාසානය තමයි දැන් මම විඳින්නේ. එනිසා මේකේ වරද කාටවත් පටවන්න බෑ. මගේ ජීවන කතාව අනුව මේ මොහොතේ මේ තත්ත්වයෙන් මම ඉන්නේ. ඒ නිසා මට දුකක් දැනෙන්නත් පුළුවන් සැපක් දැනෙන්නත් පුළුවන්. ඒකට හේතුව මගේ මනස මම දිනු කරගත්තෝ දිනු නොකරගත් පිළිවෙල අනුවයි ඒක මම විඳින්නේ. ඒ නිසා දැන් තේරුම් ගන්න පුළුවන් මේක කාගේවත් වරදක් නෙමෙයි. මෙතෙන්දි තමන්ගේවත් වරදක් නෙමෙයි. තමන් දැනුවත් හෝ නොදැනුවත්ව යම්කිසි රටාවක් අනුව අපි මෙතෙක් ජීවත් වුණා ඒ හේතු කොටගෙන තමයි අපිට මේ தත්ත්වය ලැබිලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ගන්නවා නම් අපි දැන් අපිට හොඳ රස්සාවක් තියෙනවා නම් අපි දන්නවා ඒකට හේතුව මොකක්ද කියලා. ඒ වගේම අපිට එච්චර වැදගත් රස්සාවක් නැත්නම් ඊට අසුරු රැකියාවක් නම් අපි කරන්නේ ඒකටත් අපි හේතුව දාන්නේ. මොකද අද ජීවත් වෙන සමාජය අනුව අපි දන්නවා අපි හොඳින් ඉගෙනගෙන තියෙනවා නම් අපිට හොඳ රැකියාවක් ලැබෙන්න ඕනේ. අපි හොඳින් ඉගෙනගෙන නැත්නම් අපිට ලැබෙන සුළු රැකියාවක් අපේ දක්ෂකම් අනුව. එතකොට අපි දන්නවා අපේ පෙර කාලයේදී අපි මොනවද කරේ? අපිට අවශ්‍ය අපිට පුළුවන්කම තිබුණු කාලේ අපි හොඳින් ඉගෙන ගත්තද? එහෙම නැත්නම් අපි ඉගෙනීම පැත්තක තියලා අපි වෙන වෙන දේවල් වල පැටලෙලා හිටියද? එහෙම වුණා නම් දැන් අපිට ලැබිලා තියෙන්නේ ප්‍රතිඵලය යන්නේ ඒකයි. අපේ ඉගෙනීම රඳා පවතුනේ අපි ඒ කාලේ කරපු දේවල් නිසා. එමනම් දැන් මේ தත්ත්වය ඇත්තම මතුවෙන්න හේතුව උනේ අපි ඒ කාලේ තේරුම් අරගත්තේ නෑ ඒකේ තියෙන වැදගත්කම. ඒ නිසා දැන් දැනුයි අපි ඒකේ ප්‍රතිඵලය විඳින්නේ. නමුත් අපිට දැන් කරන්න දෙයක් නෑ. පරක් වැඩි. දැන් අපි අතීතයේ සිද්ධ වෙච්ච දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඒකයි කිව්වේ අතීතයේ යට ගියාව. ඒක ආපහු ඇදලා ගන්න බෑ. නමුත් අපිට හොයලා බැලුවාම හිතලා බැලුවාම අපිට පේනවා හේතු මෙන්න මේ හේතුන් නිසා තමයි මම මේ தත්ත්වයටපත් උනේ. ඒ වගේ අපිට දැනෙන තේරෙන දේවල් දිහා බලුවාම අපිට පේනවා මේ හේතුන් කොටක්ද තමයි මේ தත්ත්වය අපිට උද්ගත වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් අපේ ජීවිතයේ මේ මොහොතේ අපිට දැනෙනවා සතුටක් හෝ අසතුටක් අපිට ඒක හේතුව හැටියට අපිට පේනවා නම් අපේ ක්‍රියාකලාපේ නිසයි මේ තත්ත්වයටපත් උනේ කියලා අපිට එතකොට තේරුම් ගන්න පුළුවනි මේ ප්‍රතිඵලය දිහා බලලා අඬා අඬා ඉන්න එකෙන් වැඩක් වෙන්නේ නැහැ. දැන් මම සතුටක් වෙනක විඳිනවා නම් අඬන්න අවස්ථාව දෙයක් නෙමෙයි අපි සතුට වෙවි හොයේ ඉන්නවා. නමුත් දුකක් වෙලා තියෙනවා නම් අපි බොහොම වෙලාවට අපි ඒක නැති කරගන්න දඟලනවා මිසක් ඇයි මේ කියලා හිතලා බලන්නේ නමුත් අපිට දැන් පේනවා මෙතන මේ ප්‍රතිඵලය අපිට ලැබුණේ අපේම හේතුන් නිසා අපිම ඇති කරගත් හේතුන් නිසා හරි හෝ වැරදි අපේ දැනුවත් හෝ දැනුවත්කම හෝ නොදැනුවත්කම මත ඇතිවුණු හේතුන් මත අන්තිමට අපිට ලැබුණු ප්‍රතිඵලය මේකයි. එහෙමනම් අපිට ඇඳීමෙන් පුළුවන්ද? ඒ ප්‍රතිඵලය වෙනස් කරන්න බෑ. ඒක කරන්න බෑ. කර්මය කියලා කිව්වේ ඒකයි. අපි කරපු කර්ම අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒතකොට දැන් අපිට ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. ලැබිච්ච ප්‍රතිඵලය අපිට එපා කියන්න පුළුවන්ද? එහෙනම් ඒ කර්ම නොකර ඉන්න ඕන අපි. දැන් පුළුවන් දේ කර්ම නොකර ඉන්න. පරක්කු වැඩි. මේ මොහොතේ විඳින ප්‍රතිඵලය හේතු කර්ම සිදුනේ මේ තෙහෙතේ. නිසා අපිට ඒව වෙනස් කරන්න බෑ. නිසා අපිට මෙතෙන්දි තේරුම් ගන්න තියෙන්නේ ඒකයි. ප්‍රතිඵලය එහෙමනම් අපි පිළිගන්න ඕන. දැන් විඳින දේ අපි සතුට සිතින් පිළිගන්න ඕන. හොඳ හෝ නරක. මොකද ඒක වෙනස් කරන්න අපිට විදිහක් නැහැ. නමුත් අපි මොකද කරන්නේ? දුකක් දැනුනහම අනේ ඇයි මට මෙහෙම වුනේ? අනේ ඇයි මට මේ දේ සිද්ධ වුනේ? ඇයි මට විතරක් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? ඔන්න ඒ විදිහට අපි අඬනවා මිසක් අපි තේරුම් ගන්නේ නැහැ. මේකට මට සුදුසුකමක් තිබිච්ච නිසායි මට මේ ප්‍රතිඵල ලැබුණේ. මේ දුකට මම සුදුස්සෙක්. එහෙම නැත්නම් කොහොමද Tamanට ලැබෙන්නේ? Tamanට ගැළපෙන්නේ නැති දෙයක් නොසුදුසු දෙයක් අපිට ලැබෙයිද? නමුත් අපි හිතනවා අපි ඒකට සුදුසු නෑ කියලා. මට මේක ලැබිය යුතු නෑ, නොලැබිය යුතු දෙයක්. නමුත් එහෙම කොහොමද වෙන්නේ? එහෙම වෙන්න විදිහක් නැහැ. සුදුසු නිසායි අපිට ලැබුණේ. අප මම ඒකට සුදුසේ. ඒකයි මේ දුක මට ලැබුණේ. ඒ හින්දා අපිට තේරුම් ගන්න තියෙන එකම දේ තින්දි මේකයි. දැන් ප්‍රතිඵලය අපි පිළිගන්න ඕන. මේ ප්‍රතිඵලය අපි හිතනවා නම් සුදුසු නැහැ කියලා එහෙනම් අපි කරන්න ඕනේ ප්‍රතිඵලයේ නැවත වරක් නොලැබෙන විදියට අපි කටයුතු කරන්න ඕනේ. ඒකයි හේතුව සහ ඵලය අපි හොඳට තේරුම් ගත්තනම් මේ ඵලයට හේතුව මොකක්ද කියලා අපි තේරුම් ගත්තනම් පෙර කරන ලද කර්ම විපාක වශයෙන් තමයි මේවා අපිට ලැබෙන්නේ කියන එක. එහෙමනම් අපි මොකද කරන්න ඕන? අතීතය ගැන අඬලා වැඩක් නැහැ. අනාගතය ගැන පෙරම් පුරප්‍රා ඉඳලා වැඩක් නැහැ. අපි කල යුතු එකම දේ මේ මොහොතේ අපි කරන කර්මයන් හොඳින් ඉෂ්ට කරන්න ඕනේ. අන්නේම ඉෂ්ටකරොත් තමයි අපිට අනාගතයේ හරි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. මොකද පෙර කරන ලද කර්මයන්ගෙන් ප්‍රතිඵල දැන් ලැබෙනවා නම් දැන් කරන ලද කරන කර්මයන්ගේ ප්‍රතිඵල අනාගතයේදී අපිට ලැබෙන්න ඕනේ. ඒ නිසා අපි අනාගතයේ සාර්ථක කරගන්න නම් අපි කල යුතු එකම දේ දැන් වඩා වඩාත් හොඳ දේවල් ඉෂ්ට කිරීමයි. තමන්ට දැනෙනවා නම් තමන්ට ලැබිලා තියෙන දේවල් අයහපත් කියලා එහෙමනම් අනාගතේ යහපත් කරගන්න අපි මොකද කරන්න ඕන මේ මොහොතේ හොඳ කර්මයන් ඉෂ්ට කරන්න ඕන ඒ හොඳ කර්මයන් ඉෂ්ට කරන්න හිතුවට බෑ අපි නොයෙකුත් දේවල් හිතේ මවාගෙන කරාට හරියන්නේ නෑ තේරුමක් ඇතුවයි අපි කරන්න ඕන තේරුමක් ඇතුව කරනවා කියන එකේ තේරුම කරන්නම් මාලේ කරනවයි කියන එක නෙමෙයි පැහැදිලි අවබෝධයක් ඇතිවයි අපි දේවල් කරන්න ඕන. කොහොමද ඉතින් මේ පැහැදිලි අවබෝධයක් මේ මොහොතේ ඇති කරගන්නේ? අන්න ඒකට තමයි මේ මනසේ වැදගත්කම අපිට තේරුම් ගන්න ඕන. මේ මොහොතේ මොනවද අපි කරන්නේ කියන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ අනුව තමයි අපි ඉදිරි අනාගතය සාර්ථක කරගන්නේ. ඒකට අපිට වුමනා වෙනවා මේ මොහොතේ දැනුවත්කමක් අපිට තියෙන්න ඕනේ. මේ මොහොතේ ප්‍රඥාවක් අපිට තියෙන්න ඕනේ. අපේ හැමෝටම ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාව නැති කෙනෙක් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන අපි තියෙන ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගන්න. ප්‍රඥාවක් නැති අය වගේ තමයි අපි හැසිරෙන්නේ. තිබුණත් අපි ඒක හරියට යොදා ගන්න දන්නේ අපි හිතනවා අපි ඒක හරියට යොදාගෙන කියලා. ඇත්තෙන්ම නැහැ අපි යොදා ගන්න ඕක. මොකද ඒක යොදා ගන්න නම් අපිට හොඳ සිහි කල්පනාවක් තියෙනවා. නමුත් කාටද හොඳ සිහි කල්පනාවක් තියෙන්නේ? අපිට තියෙනවා සිහියක් නම්. සිහියක් නම් අපි හැමෝටම තියෙනවා. නමුත් ඒ සිහිය නෙමේ බුදුහාමුදුරුවෝ පෙන්නපු සිහි කල්පනාව. අපි හිතාගෙන ඉන්නේ ඒකයි. මොකද අපි දන්නවා මේ මොහොතේ කරන කියන දේවල් අපි ඔය අපිට දැනෙනවා, හිතෙනවා. නමුත් අපේ මනසට ඇත්තටම ඕවා පේනවාද? එහෙම පේන්නේ නැහැ. අපි යමක් කරාට පස්සේ අපිට පේන්නේ ආවල් දේ මං කරා කියලා. නමුත් කරන්න කලින් අපිට ඒ පිළිබඳ හැඟීමක් නැහැ. නැතෙන්දී අපි හිතන්න පුළුවන් ආ මම වැඩට ගිහිල්ලා ආවල් දේ කරා, ආවල් දේ කරා මට කියෙවි හින්දා මම මේව ඒ වගේ දෙයක් නෙමෙයි මෙතෙන්දී අපි අදහස් කරන්නේ. අපි අදහස් කරන්නේ ආධ්‍යාත්මික වශයෙන් අපි යමක් කරනවා නම් ඒකෙන් අපි සිද්ධ කරන කර්ම වලින් අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා මේ වැඩට ගිහිල්ලා කරන ඒවා විතරක් නෙමෙයි අපි මනසෙන් හිතන දේවල් දිහාත් බලන්න ඕන. මොකද අපේ හිතේ සතුට අසතුට එන්නේ වැඩපලී කරන දේවල් වලින්ම නෙමෙයි. අපි කොහෙට හරි ගියාම අපි ඉන්න තැන හරි අපිට කොච්චර ඉන්නවද යාළුවෝ හිත මිත්‍රාදී ඒ වගේම තරහකාරයෝ. ගිය ගිය තැන අපි තරහෙන් පුපුරු පුර ඉන්නේ. මොකද මා සමාජයේ හැසිරෙනකොට අපේ තියෙනවද හිතේ තැම්පත්කමක්. බොහෝ වෙලාවට අපි ඉන්නේ ඉතාමත් අසහනේ. ඇයි ඒ? අපි කරන රස්සාව යන එන ගමන් බිනම් වලදී අපි මොනතරම් හිතේ අසහනෙන් දෙන්නේ? අපිට ඒක පේනවද? මොහොතක අපි සහනෙන් ඉන්නවද? බස් එකේ ගියත්, පාරේ ගියත්, කඩේකට ගියත්, කාර්යාලයට ගියත් අපි මොනතරම් දේවල් ඒවත් පැතිරලා දින්නේ මොනවාතරම් දේවල් වලින් අප අසහනයක් විඳිනවද ඇයි ඒ අපි හිතනවා එහෙම තමයි ජීවිතේ. අද රටේ ජීවත් වෙන්න බෑ හැම ඉන්න නැතු. අසහනය හැම පැත්තෙම ඒ නිසා අපි මේ විදිහටම ඉන්නවා. අන්න ඒකයි හේතුව. මොකද Taman දන්නේ නැහැ. Taman මොකද කරන්නේ, මොකද කියන්නේ කියන එක. Tamanගේ මනසට අසහනයක් එන්නේ Taman මේ වගේ අදහස් වලින් හිත පුරෝගෙන ඉන්න නිසා. අන්න ඒකයි මිනිසුන්ට නොතේරෙන්නේ. ප්‍රඥාව තිබුණත් සිහි කල්පනාවක් නැහැ. Taman දන්නේ මොකද මේ කරන්නේ කියලා. අපේ ලැබෙන ප්‍රතිඵලය අපි ඔහේ පිළිගන්නවා. මෙහෙම තමයි ඉන්න ඕන කියලා. එහෙම ඉන්න ඕන නැහැ. එහෙම ඉන්න ඕන නම් බුදුහාමුදුරුවෝ මෙහෙම මාර්ගයක් පෙන්වනවද? අසහනය දුක කියන්නේ අසහනය. දුක නැති කරගන්න මාර්ගයක් උන්වහන්සේ පෙන්වන්නේ. එහෙමනම් ඇයි අපි අසහනෙන් ඉන්නේ? දැන් කියයි තියෙන රටේ ලෝකේ තියෙන සත්‍ය නිසා අපි අසහනෙන් ඉන්නවා කියලා. එහෙම වෙන්න ඕනද? රටේ ලෝකේ தත්ත්වය අනුව ජීවත් වෙනවා නම් එනම් මේ මාර්ගය පිළිවත් කියලා දෙන්න ඕනේ. එනම් ලෝකෙම හදාන්න ඕනේ ඉස්සෙල්ලා. සතුටින් ඉන්න නම්. බුදුහාමුදුරුවෝ පෙන්වද ලෝකේ හදන ක්‍රමය. උන්වහන්සේ කියේ ලෝකේ හදන ක්‍රමයක් නෙමෙයි Tamanට හැදෙන ක්‍රමයක්. නමුත් අපි මොකද කරන්නේ ලෝකේ හැදෙනකම් බලන් ඉන්නවා. ආණ්ඩු හැදෙනකම් ඉන්නවා. අපිට පුළුවන් දේවල් ඒත් ඒවා එනකම් බලාගෙන ඉන්න. අපි මෙච්චර කාල ජීවත් වුණා අපි දන්නව නේද අන්තිම ප්‍රතිඵලය මොකක්ද කියලා. අසහනේ එන්න එන්න වැඩි වෙනවා, දුක එන්න එන්න වැඩි වෙනවා. කොහොමද එමනම් එකෙන් අපි මිදෙන්නේ? තව දුරටත් බලාපොරොත්තු ඇති කර ගැනීමෙන්ද? දුහාම්දෝ එකයි පෙන්නුවේ. එහෙම දෙයක් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන. අපිට පුළුවන් මේ අසහනෙන් ගැලවෙන්න. මොකද අපි මේ අසහනය ඇති කරගන්නේ කොහොමද? හිතලා බලන්න තමන්ගේ මනස දිහා. වටපිටාවේ දේවල් සිදුවෙනකොට අපි මොනතරම් ඒ ගැන හිතනවද? අපි කෙනෙක් එක තරහ වෙන්නේ, තරහ අදහස් ඇති කරගන්නේ හිතලා නෙමෙයිද? අහවලා මෙහෙම දේ මේ දේ කරා, අර දේ කිව්වා. ඒක හරි නෑ. එහෙම කරන එක වැරදි. එහෙම කරාම කොහොමද හරියන්නේ? මේ මේ විදිහට හැසිරෙනකොට කොහොමද මම ඉන්නේ? බලන්න ඔය ඔක්කොම සිතුවිලි නේද කියලා. Taman අනුන් කරන දේවල් දිහා බලබලා තමන් පුපුරන. අනුන් කරන දේවල් වලින්ද තමන් ජීවත් වෙන්නේ. තමන්ගේ සහනය අසහනය ඇති කරගන්නේ අනුන්ද? එමනම් ඉතින් තමන් වහලෙක්. අනුන්ට වහල් වෙලයි තමන් ජීවත් වෙන්නේ. ඇයි අනුන් කියන කරන දේවල් අනුවයි මම මෙතන ඉඳගෙන සහනය අසහනය ඇති කරගන්නේ. අරයා මෙහෙම කරේ නැහැ. අරයා මේ විදිහට හැසිරුණා. ඇයි අර හොඳ නැති වැඩේ කරේ? බලන්න ඉතින්. මේ අනුන් කරන දේවල් වල නෙවෙයි අපේ සතුට අසතුට ඇති වෙන්නේ. ඉතින් එහෙමනම් ඉතින් අපිට කියලා ජීවිතයක් නැහැ. අපිට තියෙන්නේ අනුන්ගේ ජීවිතයක්. අපි ජීවත් වෙන්නේ අනුන්ගේ ජීවිත මත. බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් වෙන්නලා තියෙනවා. ඒ අය දැනගන්න ඕනේ ඊයාගේ හරි හරි වැරදි හදාගන්න. Taman දැනගන්න ඕන Tamanගේ හරි වැරදි හොයාගන්න. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අපි ජීවත් වෙන්නේ අනුන් වෙනුවෙන් නෙමෙයි, Taman වෙනුවෙන්. Taman හැදෙන්න ඕනේ. අපිට බෑ අනුන් හදන්න. අපිට බෑ රට ලෝකේ වෙනස් කරන්න. ඊයට ඒ වට ඉදිරිපත් වෙන අය ඕනසන් ඉන්නවා. එහෙම ඉදිරිපත් වෙලා මොකද්ද උනෝ වෙනස? ඒ නිසා අපිට දැන් තේරුම් ගන්න කාලය ඇවිල්ලා. මොකද හේතුව තම තමන් කවුරුවත් හැදෙන්නේ නැහැ. හැමෝම හදන්නේ අනුන් හදන්න, සමාජය හදන්න. ඔක්කොම හොද කරන්නේ. ඔක්කොම හොදලා කරගන්න කලින් තමන් හැදෙන්න ඕන, තමන් හරි වෙන්න ඕන. තමන් සහනය හොයාගන්න ඕන. තමන් සාහනයක් හොයාගත්තොත් තමයි අනුන්ට සාහනයක් දෙන්න පුළුවන්. නමුත් අපි අද ඒකද කරන්නේ? අපි බලන්නේ අනුන්ට සාහනය සලසා දීලා අපි සාහනයක් ලබා ගන්න. ඒක කරන්න බැරි දෙයක්. තමන් නොදන්න දේ කොහොමද අනුන්ට දෙන්නේ? තමන් ළඟ නැති සාහනයක් කොහොමද අනුන්ට දෙන්නේ? තමන් ළඟ නැති මෛත්‍රියක් කොහොමද අනුන්ට දෙන්නේ? නමුත් අපි හැමෝම හදන්නේ අන්න ඒ වගේ දෙයක්. අපි ළඟ නැහැ. නමුත් අපි අනිත් අයට දෙන්න හදනවා. අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා. අන්න ඒකයි අපිට වැරදිලා තියෙන්නේ. අපි ගැන හිතන්නේ. ඉතින් ඔහොම කිව්වහම උඟ දෙනෙක් හිතන්නේ තමන් ආත්මාර්ථකාමී වෙනවා කියලා. ආත්මාර්ථකාමීකමක් නෙමෙයි මෙතන කරන්නේ. ලෝකයේත සතක් සාන්තියක් කරන්න ඕන නම් හොදක් කරන්න ඕන නම් අනුගානේ එක පුද්ගලයෙක් හරි මේ ලෝකේ හදන්නේ. මේ පුද්ගලයා තමයි තමන්. මොකද තමන්ට විතරයි තමන් හදන්න පුළුවන්. අපිට බෑ අනුව හදන්න. නිසා අනුන් ගැන ලත වෙවි නැතුව අපි බලන්න ඕන අපිවත් හැදෙන්න. මොකද අපිට හැදෙන්න බැරි නම් අපි කොහොමද අනුන්ට කියන්නේ හැදෙන්න කියලා. අන්න ඒකයි උගදෙනකෝ හිතන්නේ. මොකද තමන්ම දන්නවා තමන්ට හැදෙන්න තියෙන අමාරුකම්. ඒ නිසා ඒ බලන්නෙම දේශ ක්‍රමේ අනුන් හදන්න. ගෙදරකදී වුණත් පෞල් ජීවිතේ වුණත් බලන්න. මහත්ය හදනව නෝනා හදනව නෝනා හදනව මහත්ය හදනව. ළමා ළමා නෝනා මහත්තයා දෙන්නම හදනවා ළමයි හදන්න ළමයි හදනවා මේ අම්මල තාත්තලා මොනවද මේ ඉඳගෙන කියන්නේ කියලා. බලන්න හැමෝම බලන්නේ අනුන් අනුන් අනුන් දිහා. Taman දිහා කවුද බලන්නේ? අන්න ඒ නිසා තේරුම් ගන්න. Taman දිහා ඉස්සෙල්ලා බලන්න. Taman දිහා බලනවා කියන්නේ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බලන එක නෙමෙයි. මේ මනස දිහා බලන්න. මේ ඇතුලේ ඉන්න කවුද කියලා. මේ ඇතුලේ ඉන්න පුද්ගලයා තමයි මේ ඔක්කොම ඉඳගෙන කරන්නේ. ඒවා Tamanට හොඳින්ම දකින්න පුළුවන් විදිය තමයි Tamanගේ මනසේ මතුවෙන සිතිවිලි. මොකද අපි යමක් කරන්න කියන්න හිතන්න කලින් අපි ඒ ගැන හිතන. හොඳට බලන්න නැද්ද කියලා. අපි යමක් කරන්න කලින් අපි ඒ ගැන හිතන්න ඕන. ඒකයි අපි දන්න උපදේශයක් තමයි පණින්ට පෙර සිතා බලන. නමුත් අපි ඒක කරනවා. ඇයි එහෙම කියලා තියෙන්නේ? නමුත් අපි කරන්නේ නැහැ ඒක. අපි හිතන්න හිතලා බලන්න දන්නේ හිතනවා. නමුත් අපි දන්නේ නැහැ හිතන බව. අපි කරපු බව දන්නව කරලා ඉවර වුණාට පස්සේ. ඇයි මේක කරේ කියලාවත් දන්නේ නැහැ. ඇයි මෙහෙම හිතේ කියලාවත් දන්නේ නැහැ. නමුත් අපේ මනස දිහා බලන්න අපිට පුළුවන් කමක් නැහැ. අපිට හැඟීමක් නැහැ, හැකියාවක් නැහැ. අන්න ඒක තමයි අපි භාවනාවේදී ඉගෙන ගන්න. මේ මොහොතේ මෙතන නතර වෙන්න. නතරලා බලන්න මොනවද මම ඉඳගෙන මේ කියන්නේ හිතන්නේ. අපි යමක් කියන්න නම් අපි ඉස්සෙල්ලා හිතන්න ඕන. අපි යමක් කරන්න නම් ඊට ඉස්සෙල්ලා හිතන්න ඕන. අපිට පුළුවන් අපි හිතන දේවල් වලින් කියන්න මේ කරන දේ අපිට හොඳ දෙයක්ද වෙන්නේ අනිත් අයට හොඳ දෙයක්ද වෙන්නේ එහෙම නැත්නම් Tamanට නරකක්ද වෙන්නේ අනිත්‍යයට නරකක් වෙන්නේද කියන එක Tamanට පේනවා. Tamanගේ මනසේ තියෙන්නේ තරහා සිටින නම් අපි දන්නවා. ඒකෙන් අපිටත් වෙන්නේ යහපතක්, අනුන්ටත් වෙන්නේ යහපතක්. Tamanගේ හිතේ තියෙන යහපත් සිටින නම් Tamanටත් වෙන්නේ හොඳක්, අනුන්ටත් වෙන්නේ හොඳක්. අපේ ප්‍රඥාවක් තියෙන නිසා අපිට හොඳ නරක තේරුම් ගන්න ශක්තියක් තියෙනවා. නිසා අපේ මනස දිහා බැලුවාම අපිට පේනවා මේ සිතවිලි මේ දෙපැත්තෙන් එක පැත්තක් අරගන්නවා. හොඳ හෝ නරක පැත්තට. ඉතින් අපි මේ මොහොතේ හොඳ සිහිබුද්ධියෙන් ඉන්නවා නම් අපි හිතන දේවල් අපිට පේනවා නම් මේ සිතේදී වලින් ලැබෙන ආනි ආධිනව තමන් දන්නවා නම් අපිට පුළුවනි මේ සිතුවිලි එතනින් නතර කරන්න. හොඳ හොඳනම් අපිට පුළුවන් ඒවා වැඩි දියුණු කරගන්න. අපේ හිතට ඇවිල්ලා තියෙන සිතුවිල්ලෙන් අපිට පේනවා නම් මේක තව තවත් දියුණු කරොත් මට වෙන්නේ යහපතක් අනිත් අයටත් වෙන්නේ යහපතක් කියලා අපේ ප්‍රඥාවෙන් අපිට පුළුවන් ඒක නතර කරන්න. ඒ වගේම දැන් මතුවලා සිටිවිල්ලෙන් මටත් යහපතක් වෙන්නේ අනිත් අයටත් යහපතක් වෙන්නේ කියලා හිතෙනවා නම් අපිට පුළුවන් ඒක වැඩි දියුණු කරන්න. ඉතින් ඒ නිසායි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ මේ සාමාන්‍ය සී කල්පනාවෙන් මේ දේ කරන්න බෑ. ඒ නිසා අපිට ඕන සති සම්පජඤ්ඤය කියන දේ. සිහිය සහ ප්‍රඥාව ඉතින් අපිට ඔය දෙක නෑ ඇත්ත කියනවා නම්. තියෙනවා. අපි යෝග ප්‍රයෝජනෙට ගන්න බොහොම දුර්වලයි. ප්‍රඥාව තිබුණත් ඒක මතුවෙන්නේ. මතුවෙන්නේ නැත්තේ අපේ සිහි කල්පනාවමදි. මේ මොහොතේ හඳවාගත් සිහිය නෑ අපිට. මේ මොහොතේ රැඳී හිටින්න අපිට බෑ. මේ මොහොතේ නතර වෙන්න අපි ඉගෙනගෙන නැහැ. අපි ඉගෙනගෙන තියෙන මේ මොහොතේ මොනවා හරි කර කර ඉන්න මොනවා හරි හිත හිත ඉන්න. හිතන දේවත් අපි දන්නේ නැහැ. මෙතෙන්දී අපි අදහස් කරන්නේ හිතන්න එපා කියන එක නෙමෙයි. සිතීලි නැති කරන්න කියන එක නෙමෙයි. සිතීලි නැති කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බලන්න ඕන මහන්සි ගන්න. හිතන දේ මම දන්නවද? දැනුවත්ව හිතන්න. දැනුවත්කම තියෙන්න ඕන. මේ මොහොතේ දැනුවත්කම අපිට අවශ්‍යයි. දැනුවත්ව හිතන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතෙන්දී සිතවිලි සිතනවා මිසක් තමන්ගේ නෑ දැනුවත්කමක්. එක සිතිවිල්ලක් තවත් එකක් ඇදගෙන එනවා තවත් එකක් ඇදගෙන එනවා අන්තිමට Taman දන්නේ කොතනින්ද පටන් ගත්තේ කොතනද මං ඉන්නේ කියලා අපි ඉන්නේ සිහින ලෝකයක නමුත් එහෙම නෙමෙයි අපේ මනසේ මතුවෙන සෑම සිතිවිල්ලක්ම අපිට පුළුවන්කමක් තියෙන්න ඕන දැන හඳුනගන්න මොකක්ද මේ මේකෙන් වෙන්නේ මොකක්ද අපිට එහෙම පුළුවන්කමක් තියෙනවා නම් අපේ ජීවිතය සාර්ථක වෙනවා අපි යන්නේ හොඳ දිහාවට අපිට පුළුවන් අපේ ජීවිතය යහපත් පැත්තට ගෙනියන්න අයහපත් දේ අයින් කරලා. ඒ නිසා වැදගත්ම දේ තමයි අපි බලන්න ඕන දැනුවත්කම ඇති කරගන්න මේ මොහොතේ හොඳ සිහියෙන් ඉන්න. සම්මා සති කියලා කිව්වේ ඒකයි. මේ මොහොතේ කරන හිතන කියන සෑම දෙයකටම මූලික වෙන මේ සිතුවිලි Tamanට පේන්න ඕන. ඒකට තමයි මේ මොහොතේ අපිට නතර වෙන්න උවමනා කරන්නේ. මේ මොහොතේ අපිට නතර වෙන්න අපි ඉගෙන ගන්නෑ. මේ මොහොතේ නිහඬතාවය කියන එකක් අපි හඳුනගෙන නැහැ. මේ මොහොතේ අපිට පුළුවන් නතර වෙන්නේ. නතර වීමෙන් අදහස් කරන්නේ අපි මේ මනසට විවේක ගන්න ඉඩ දෙනවා. මොකද හේතුව මේ මනස උපන්දා ඉඳලා හිතලා හිතලා හිතලා හිතලා දැන් හෙම්බත් වෙලා ඉන්නේ. නොයෙකුත් දේවල් කරලා කරලා හෙම්බත් වෙලා ඉන්නේ. මොහොතක්වත් අපි විවේකයක් දෙන්නේ නැහැ මේ මනසට. මනස වැඩ නිදාගනිද්දිත් වැඩ. හීන බල බල ඉන්නේ. කොහොම කලාතුරකින් තමයි හොඳ නිින්දක් යන්නේ. එච්චරට සිතවිලි ඔළුවේ. ඒ නිසා අපි බලන්න ඕන මේ මනස ටිකක් තැම්පත් කරගන්න, නතර කරගන්න. අන්න ඒකයි කියන්නේ මේ මොහොතේ නතර වෙන්න කියන්නේ. නතර වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ සිතවිලි අපි උත්සාහ ගන්න ඕන අඩු කරගන්න. හිතුවට කමක් නැහැ. නමුත් මේ කරන විදියට හිත හිත හිටවොත් මනසට කිසිම විවේකයක් නැහැ. ඒ නිසා අපි මොහොතක මොහොතකට අපිට පුළුවන් නම් නතර වෙලා මේ සිටිවිලි අඩු කරගන්න, හිතන gati අඩු කරගන්න. අන්න ඒකයි මනස තැම්පත් කරගන්න. එහෙම නැත්නම් මනසට විවේකයක් දීමට උවමනා කරන අඩිතාලම. ඒකයි අපි භාවනාවේදී කරන්නේ. හුස්ම දිහා බලාගෙන ඉන්න එකම නෙමෙයි හුස්ම දිහා බලාගෙන ඉඳීමෙන් මේ මනස ඔය හිතන විදිහට දිනුවක් ලැබෙන්නේ නැහැ. ඒක ඉතින් වැඩි විස්තර ඕන දෙන්න ඒක පැහැදිලි කරලා දෙන්න. නමුත් තේරුම් ගන්න. ආනාපාන සතිය වගේ භාවනාවකින් අපි කරන්නේ මනස එක්තෙන් කිරීම. එක්තෙන් කිරීමට කලින් අපි මේ මනස සාහනයකටපත් කරගන්න ඕන. මොකද හේතුව හුස්මක් මෙතන තියෙනවදවත් නැද්ද දන්නේ නැති අපි හැම තිස්සෙම හිත හිත හිත හිත ඉන්න අපි හුස්ම පිළිබඳ හැඟීමක්වත් නැහැ. අපි හදනවා එකපාරටම මේ හුස්ම දිහා බලාගෙන ඉන්න. පුළුවන් දෙයක් කරන්න. එහෙම කරන්න පුළුවන් කමක් අපිට නැහැ. මොකද හේතුව අපි හැම තිස්සෙම ඉන්නේ හිත හිත. මේ හිත හිත ඉන්න මනසට ඉන්නේ හිත හිත ඉඳලා පුරුදු මනසට අපි එකපාරටම කියනවා මෙන්න මේ ක්‍රමයට කරන්න කියලා. එහෙම කරන්න බෑ. කරත් කරන්නේ අර සිතේ වියසෙන් අපි ඔය කියන නිසා යමක් කර කර ඉන්නවා මිසක් මනස දියුණුවක් ඇති වෙන්නේ නැහැ විදිහට. ඒ නිසා අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා මේ මනස තැම්පත් කරගන්න, නතර කරගන්න. ඒකටයි අපි සී කල්පනාව පාවිච්චි කරන්නේ. නතර වෙලා අපි බලනවා මොනවද මේ මොහොතේ මම ඉඳගෙන කරන්නේ. ඕනම කෙනෙකුට එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඉන්න අවශ්‍ය කරන්නේ අපිට හැම මොහොතක්ම තියෙන ඒ දේ කරන්න. හැම මොහොතකදීම අපිට පුළුවනි බලන්න. මොකද්ද Tamanගෙන් අහන්න? මොකද්ද මේ මොහොතේ මං ඉඳගෙන කරන්නේ? මම දන්නවද මම කරන දේ? බොහොම වෙලාවට නෑ. Taman දන්නේ නෑ මොකද කරන්නේ කියලාවත්. Tamanගේ හිත තියෙන්නේ මෙතන නෙමෙයි අතන මෙතන හැමතැනම. හිතේ නැහැ කිසිම එක්තැනකම. ඉතින් Tamanද Tamanගේ මනස දිහා බැලුවාම පේන මොකද්ද මං කරන්නේ? කළ යුතු දේද මම කරන්නේ? අන්නේ ප්‍රශ්නයට තමන් තමන්ට හැමතිස්සෙම මේ ප්‍රශ්නේ තමන්ගෙන් අහන්න පුළුවන් වෙනවා. මම මොකද්ද දැන් කළ යුතු? මම මේ දේද කරන්නේ? නැත්නම් වෙන දෙයක්ද? ඒ නිසා තමන්ගෙන්ම ඇහුවාම තමන්ම දන්නව දෙන උත්තරේ. බස් තමන් දන්නව තමන්ටගේ හිතට හොර කරන්න බෑ. කාට හොර කරා? තමන්ගේ මනස තමන්ට තේරෙනවා. තමන් එහෙම අහනවා නම් මේ මොහොතේ මම මොකද කරන්නේ? මම මොනවා ගැනද හිතන්නේ? මම මොනවද කරන්නේ? කළ යුතු දේ එකද? එහෙම නැත්නම් වෙනින් දෙයක්ද? තමන්ගේ හතරත් එක උත්තර දෙනවා නම් තමන්ට පේනවා තමන් හිතෙන්දී කළ යුතු දේ නොකර වෙන දෙයක් කරනවා නම් ඉතින් එහෙම කරන අය කොහොමද කියන්නේ සීයෙන් හිටියා කියලා. අන්න ඒකයි කියන්නේ අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕන මේ දේ කරන්න. අපිට පේනෙන්න ඕන හැම මොහොතකම මොකද්ද මම ඉඳගෙන මේ මොහොතේ කරන්නේ? මම හිතන දේ, මම දන්න දේ, මම හිතන දේ, මම කියන දේ, මම කරන දේ දන්නවද? අන්නේ හැඟීම අපි ළඟ තියෙන්න ඕන. අපි ඒක ඇති කරගන්න ඕන. ඒ නිසා අපි කළ යුතු වන්නේ දෙ. ඒ නිසා මේක තේරුම් ගන්න. හැම මොහොතකම Tamange මාන ප්‍රශ්නයක්. මේ මොහොතේ කළ යුතු දේ මොකක්ද? ඒ දේද මම කරන්නේ. මේ මොහොතේ මම දන්නවද මගේ හිත කියන කරන හිතන දේවල්? අන්නේ විදිහට තමන්ගෙම ප්‍රශ්න කරගෙන තමන්ට ඒකට පැහැදිලි උත්තරයක් ලබා ගන්න තියෙනවා පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒක තමයි මූලික අභ්‍යාසය අපි මුලින්ම කළ යුතු. මේ මොහොතේ දැනුවත්කම ඇති කර ගැනීමට. හොඳයි මම හිතනවා මෙතනින් භාවනා පිළිබඳ ඒ කියපු දීපු කරුණෝ ප්‍රමාණවත් කියලා කාල වේලාවන්ව ඒ නිසා අපි මෙතන අද පවත්වන දේශනාව අවසන් කරමු පින්දීමේ. හොඳයි එහෙනම් කවුරුත් එක්ක වැඳ ගන්න මෙතෙක් වේලා සිත් එක්තෙන් කරගැනීමෙන් ඇති කරගත්තා වූ මතු කරගත්තා වූ දිනු කරගත්තා වූ කුසල් සිත්වල බලයෙන් අපහාටද අපහදා වඩාගත් යහමඟ පෙන්වා දුන් ගුරුවර දෙමාපිය ආදීන්ටද සහෝදර සහෝදරයන් ඇතුළු ඥාති හිත මිත්‍ර ආදීන්ටද පවුලේ සෑම දෙනටමද දුකක් කරදරයක් බියක් අපලෝපන්දරයක් අන්තරායක් ඇති නොවේවා සිදු නොවේවා සමත සපත සනසීම සාමයේ නිදුක් නිරෝගී භාවය ලැබේවා පින් කැමැත්තා වූ දෙවි දේවතාවුන්ද භූතාදී අනිකුත් සත්‍යයෙන්ද මේ පින් අනුමෝදන් වෙත්තා උනට යහපතක්ම සපතක්ම වේවා මේ ගියා වූ ඥාතික මිත්‍රාදීන් කිසිවකු දුගතියක උපත ලබා ඇත්තේ වී නම් සුගතියක උපත ලැබීමට මේ පින් හේතු වේවා භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භාන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන භාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන භාවේන සදා සත්‍ති භවන්තු තේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සෝපත් වෙත්වා නිවන් දකිත්වා Thank you. ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කහවේ අබේ ස්වාමින් වහන්සේයි.